ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ තමන්ව දියුණු කරගන්න පාවිච්චි කරන්න පුරුවන් ඇත්තටම බලවත් ඒ වගේම කවදත් වළංගු ක්‍රමවේදයක් ගැනයි. මේ ක්‍රමය පදනම් වෙලා තියෙන්නේ අනුමාන සූත්‍ර දේශනාව මත. ඉතින් අපි බලමු කොහොමද මේ ඉගෙනවීම අපේ ජීවිතවලට ඇත්තටම ප්‍රායෝගිකව එකතු කරගන්නේ කියලා. හරි අපි එහෙනම් මෙතනින් පටන් ගමු. හිතලා බලන්න කවුරු හරි ඇවිත් අපේ අඩුපාඩුවක් හරිම අවංකව පෙන්නලා දුන්නම ඒක පිළිගන්න එක ඇයි අපිට මෙච්චර අමාරු? අපි හිත යටින් දන්නවා ඒක අපේ හොඳට කියන දෙයක් කියලා. ඒත් ඇතුළෙන්ම ලොකු අකමැත්තක්, විරෝධයක් මතුවෙනු නේද? අන්න ඒ ප්‍රශ්නෙට තමයි අනුමාන සූත්‍රය අපිට මඟ පෙන්වීමක් දෙන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව මුලින්ම අපි අවධානය යොමු කරවන්නේ අකීකඩු මනස කියන සංකල්පයට. ඒ කියන්නේ අවවාද පිළිගන්න කිසිම සූදානමක් නැති මනසකට එතකොට කවුද මේ අකීකරු කෙනෙක් කියන්නේ? සූත්‍රයට අනුව නම් ඒ කියන්නේ අවවාද කරන්න හරිම අමාරු ගතිගුණ තියෙන කෙනෙක්. පොඩ්ඩක්වත් ඉවසීමක් නැහැ. දෙන උපදේශක් ගෞරවයෙන් පිළිගන්නෙත් නැහැ. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? අනිත් අයට හිතෙනවා ආ මේ කෙනාට නම් මොකොත් කියලා වැඩක් නැහැ. විශ්වාස කරන්නත් බෑ, මඟ පෙන්වන්නත් බෑ කියලා. හරි. දැන් මේ අකීකරුකම ඇති වෙන්නේ හේතු වෙන අකුසල්. නැත්නම් නරක ගති ලක්ෂණ 16ක් ගෑම සූත්‍රයේ පැහැදිලිවම කියනවා. මේව නිකන්ම පොඩි පොඩි අඩුපාඩු නෙවෙයි. මේව හරියට තමන්ගේ දියුණුවට තමන්ම දොර වහ ගන්නවා වගේ වැඩක්. දැන් මේ ගති ලක්ෂණ 16ම එකින් එක කියවගෙන යනවට වඩා අපි මේවා ලේසියෙන් තේරුම් ගන්න ප්‍රධාන කාණ්ඩ හතරකට කඩලා බලමු. පළවෙනි එක තමයි මාන්නය නැත්නම් ඊගෝ එක සම්බන්ධ දේවල්. ඒ කියන්නේ අනිත් අයගෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙන එක තමන්ව ලොකු කරගෙන අනුන්ව පහත් කරන එක ඊළඟට දෙවෙනි කාණ්ඩය තමයි තරහව. ඉක්මනට කේන්ති යනවා හිතේ තරහ තියාගෙන ඉන්නවා නිකම්ම රණ්ඩු ඇති කරගන්නවා ওই වගේ දේවල්. තුන්වෙනි එක මේක හරිම වැදගත්. ඒ තමයි තමන්ව ආරක්ෂා කරගන්න හදන එක. ඒ කියන්නේ කවුරු හරි වරදක් පෙන්නුවොත් ඒකට විරුද්ධ වෙනවා, සමහර විට අපහාස කරනවා, පලිගන්නමයි බලන්නේ. අන්තිම එක තමයි මුරණ්ඩුකම. ඒ කියන්නේ උඩඟුකම, ඉරිසියාව, කපටිකම වගේම තමන්ගේ වැරදි මතයම හරි කියලා එකේම එල්ලිලා ඉන්න එක. හොඳයි. දැන් කාසියක පැත්තක් තමයි අකීකරු මනස. එතකොට අනෙත් පැත්ත ඒ තමයි කීකරු මනස. ඒ කියන්නේ අවවාද පිළිගන්න, ඉගෙන ගන්න සූදානම් මනස. බලන්න මේ වෙනස. අකීකරු කෙනා උඩඟුයි මුරණ්ඩුයි. හැබැයි කීකරු කෙනා නිහතමානී, නම්‍යශීලී. අරයට අරහෙන් වෛරෙන්නේදී මෙයා ඉන්නේ සංසුන්ව, සමාව දෙන හිතකින්. වැරදි මතවල එල්ලිලා ඉන්නේ නැහැ. අලුත් දෙයක් ඉගෙනගෙන නිවැරදි වෙන්න හැමතිස්සෙම විවෘතයි. හරි. අපි දැන් ගැටලුව මොකක්ද කියලා දන්නවා. ඒ තමයි අකීකරු මනස. එහෙනම් ඊළඟට මොකද්ද? විසඳුම. සූත්‍රය අපිට මේකට හරිම ප්‍රායෝගික කොටස් දෙකක ක්‍රමවේදයක් කියලා දෙනවා. මේක හරියට කොටස් දෙකක මානසික මෙවලමක් වගේ. පළවෙනි කොටස තමයි අනුමානය. ඒ කියන්නේ නුවණින් විමසලා බලන එක. දෙවෙනි කොටස තමයි සොයං පරීක්ෂාව. ඒ කියන්නේ Taman දිහාම අවංකව බලන එක. හොඳයි. අපි දැන් මේ දෙක ගැන එකින් එක ටිකක් ගැඹුරින් කතා කරමු. හරි. එහෙනම් පළවෙනි කොටස. නුවණින් විමසීමේ ක්‍රමය. මෙතනදී වෙන්නේ අපි තාර්කානුකූලව හිතලා අනුමාන කරලා අපේ හැසිරීම් අනිත් අයට කොහොම බලපානවද කියලා තේරුම් ගන්න උත්සාහ කරන එක. මේ මුළු ක්‍රමයේම හරය හදවතම තියෙන මේ සරල අදහසේ. හොඳට අහගන්න වෙන කෙනෙක් ළඟ තියෙන දෙයක් දැකලා මට අප්‍රසන්න හැඟීමක් එනවනම් ඒ දේම මල් ළඟ තිබුණොත් අනිත් අයටත් ඒ අප්‍රසන්න හැඟීමම එන්න ඕනේ. බලන්න හරිව සරලයි. ඒත් කොච්චර බලවත් අදහසක්ද? මුළු ක්‍රියාවලියම ගොඩනැගෙන්නේ මේ තර්කය උඩ. හරි. එහෙනම් මේක ප්‍රායෝගිකව වැඩ කරන්නේ කොහොමද? අපි පියවරෙන් පියවර යමු. පියවර 1. හිතන්නකෝ කෙනෙක් Taman ගැනම පුරසාරන් දොඩවනවා අපි දකිනවා. පියවර දෙක. ඒක දකිද්දි අපේ හිත ඇතුලේ ඇතිවෙන අර අප්‍රසන්න හැඟීම ඒ අකමැත්ත අපි හඳුනා ගන්නවා. පියවර 3 එතකොට තමයි අනුමානෙ එන්නේ. අපි හිතනවා මම මේ විදිහට හැසිරුණොත් අනිත් අයටත් අනිවාර්යයෙන්ම මේ වගේම අප්‍රසන්න හැඟීමක් එන්න ඇති. පියවර 4 අනේ තැනදී අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නෑ මම නම් මේ ගතිය මගේ ජීවිතෙන් අයින් කරනවා කියලා හොඳයි. අනුමානය කියන පළවෙනි පියවර ඉවරයි. දැන් එන්නේ දෙවෙනි, ඒ වගේම ඊටත් වඩා කෙලින් පියවරකට. ඒ තමයි ස්වයං පරීක්ෂාව. Taman දිහාම හැරිලා බලන එක. අර විදිහට අනුමාන කරාට පස්සේ අපි අපේම හරීම කෙලින් අවංක ප්‍රශ්නයක් අහන්න ඕන. ඒ තමයි හරි. දැන් ඇත්තටම කියන්න මේ නරක ගතිය, මේ අකුසලය මං ළඟත් තියෙනවද? අන්න ඒ ප්‍රශ්නේ අහන තැන තමයි මේ ඔක්කොම න්‍යාය ඇත්ත ජීවිතේට ප්‍රායෝගික තලියට එන්නේ. දැන් මේ විදිහට අවංකව බලන්දී අපිට ප්‍රතිඵල දෙකක් එන්න පුළුවන්. එකක් තමයි ඔව් ඇත්ත මේ ගතිය මල්ලඟ තියනවා කියලා තේරෙන එක. එහෙම වුණොත් මොකද කරන්න ඕන? ඒක අත්හරින්න උත්සාහ කරන එක. අනිත් ප්‍රතිඵලය තමයි නෑ. ඇත්තටම මේ ගතිය නම් මල්ලඟ නෑ කියලා අවංකලම තේරෙන එක. එහෙම වුණොත් කලකිරෙන්නේ නෑ. ඒ ගැන සතුටු වෙනවා. සතුටු වෙලා දිවාරෑ දෙකේම උත්සාහයෙන් මේ ගමන තවත් ඉදිරියට යනවා. මෙන්න මේක හරිම වැදගත් දෙයක්. මේක එකපාරක් කරලා නවතන ව්‍යායාමයක් නෙවෙයි. අර අපි කතා කරපු ගති ලක්ෂණ 16ටම මේ ක්‍රියාවලිය දිගින් දිගටම නැවත නැවතත් කරන්න ඕනේ. මේක හරියට ටිකෙන් ටික දවසින් දවස මනස පිරිසිදු කරගන්න ගමනක් වගේ. අද එක ගතියක් ගැන අවධානය යොමු කරනවා හෙට තව එකක්. මේක ක්‍රමානුකූලව ජීවිත කාලය පුරාම සිදුවන වර්ධනයක්. ඉතින් මේ තරම් මහන්සි වෙලා මේ දේ කරාම අපිට ලැබෙන තියාගය මොකක්ද? ඒ තමයි පැහැදිලි මනසකින් ලැබෙන ඒ අසීමිත සතුට. මේ අත්දැකීම මේ සතුට කොයි වගේද කියලා පැහැදිලි කරන්න සූත්‍රයේ හරිම ලස්සන හරිම සරල උපමාවක් පාවිච්චි කරනවා. හිතන්නකෝ ලස්සනට ඉනාස තරුණයෙක් හරි තරුණියක් හරි පිරිසිදු කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් නැත්තම් පැහැදිලි වතුර භාජනයකට එබිලා තමන්ගේ මූණ බලනවා. ඉතින් මේක හරිම සරලයි නේද? කණ්ණාඩියෙන් බලනවා මූණේ මොකක් හරි කුණු ගෑවිලා තියෙනව දැක්කොත් මොකද කරන්නේ? ඒක අයින් කරගන්න උත්සාහ කරනවා. හරි දැන් බලද්දි මූණ පිරිසිදුයි කියලා දැක්කොත් එතකොට හිතට සතුටක් තෘප්තියක් එනවා ආ මගේ මූණ පිරිසිදුයි ඒක කොච්චර හොඳ දෙයක්ද කියලා හිතනවා දැන් තමයි මේකේ තියෙන ගැඹුරුම අර්ථයට අපි එන්නේ මෙතනදී අපේ මනස තමයි අර කණ්ණාඩිය අපි කරන්න මේ සොයම් පරීක්ෂාව තමයි අවංකවේ කණ්ණාඩිය දිහා බලන එක එතකොට අපිට ලැබෙන ත්‍යාගය ඒ තමයි පැහැදිලි බව සහ සතුට හරියට මූණේ කුණු ටිකක් අයින් කරාම සතුටක් දැනෙනවා වගේ හිතන්නකෝ මනසේ තියෙන අකුසල් නරක ගතිගුණ අයින් කරාම ඊට කොච්චරනම් විශාල සතුටක් නිදහසක් දැනෙනවද එහෙනම් අපි මේ කතාව අවසන් කරමු මේ පුංචි ප්‍රශ්නයත් එක්ක අද දවසේ මේ දැන් තමන්ගේ මනස කියන කණ්ණාඩිය දිහා බලලා පිස්සදමලා අයින් කරන්න පුළුවන් එකම එක දූවිලි අංශුවක් එකම එක අඩුපාඩුවක් මොකක් වෙන්න පුරවන්ද